ඒක අවබෝධ කළේම නැහැ මෙච්චර දවස්. පෙර භවයේත් බැරි වුණා. මේ දැන් ඇවිල්ලා තියෙන සුදුසු තැනකට. ඔව්. ඒක නිවැරදිව තේරුම් ගන්න පුළුවන් සුදුසු තැනකට ඇවිල්ලා තියෙන manussාත්ම භාවය ලබාගෙන. කියන දේ හොඳට තේරෙනවා. සම්බුද්ධ ශාසනය තියෙනවා. දේශකයන්න් වහන්සේලා ඉන්නවා. ඒ ප්‍රමාණවත්. දුක්ඛාරි සත්‍ය. ලෝකේ සත්‍ය හතරක් තියෙනවා වෙනස් කරන්න බෑ. මේ සත්‍ය හතර මේ ලෝකයේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. දුක කියන්නේ කාර්ය සත්‍යයක්. ඒක බොරුවක් නෙවෙයි. නිකන් සත්‍යයක් නෙවෙයි ආර්ය සත්‍යයක්. ඒක ශ්‍රේෂ්ඨ යුතුම්. තාමත්ම නිවැරදි. දුක්ඛාරය සත්‍යය. ඒක අවබෝධ කරගන්න ඕනේ ධර්මතාවයක්. දුක සමුදාය සත්‍යය. ඒ දුක් ඇති කරන හේතුවක් තියෙනවා. ඒ තෘෂ්ණාවයි. ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ඒක අයින් කරන්න ඕනේ. ඒක ඉවත් කරන්න ඕනේ. ඒක පරම සත්‍යයක්. සත්‍ය වෙනස් කරන්න බෑ. දුක නිරෝධාරය සත්‍යය. ඒ හේතු අයින් කළොත් අර සියලු දුක් ටික අවසන් වෙනවා. ආයි හට ගැන්වන්නේ. ආයි සකස් වීමක් නැහැ. ආයි පිහිටීමක් නැ දුකේ. සියලු දුක් වල නිමාව. ඒ Nirodhe. ඒක සාස්ත්‍රාත් කළ යුතු ධර්මයක්. ඒ සඳහා වැඩි යුතු මාර්ගයක් තියෙනවා. ඒක වඩන්න ඕනේ මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කරන්න ඕනේ. මාර්ගය කියන්නේ පාරනේ. ඒ පාරේ ගමන් කරන්න ඕන. ඒ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් මාර්ගය දේශනා කරනවාද? එයි. හරියටම තාම මාර්ගයට වැටුණා නම් අද බණහන් වාඩි වෙන්නේ නැහැ. තාම මාර්ගේ පාර හොයාගන්න බැරි වුණා. ඔව්. එහෙනම් ඒ පාර කියනවා. ඒ මාර්ගය කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය විවෘත කරනවා. පැහැදිලි කරනවා. හොඳට අහන්න. සමාධි සිතින් අහන්න. මේ ධර්මතාවය නිතාම ලස්සනට දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. මොකද මාර්ගය කියන එක අපි දැනගන්න ඕනේ. මේ මාර්ගය මෙච්චර කාලයක් හරියට දැනගන්න බැරි වෙච්ච නිසානේ මේ භවයේ කතාවේ පාර හොයාගන්න බැරි වුණානේ හරියට. නේ. එහෙනම් ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යය. ඒක ආර්ය සත්‍යයක්. බොරුවක් නෙමෙයි. ඒක සත්‍යයක්. ඒක තාමත්ම නිවැරදිව පැහැදිලි කරන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. අනුපද වග්ගයේ හත්වෙනි සූත්‍රය මහා චත්තාරිස්සක සූත්‍රය. ඒක සූත්‍රයක් තියෙනවා. එදා සරත් නුවර චේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන මහණෙනි මම නොබලාට නිවැරදි උත් ප්‍රත්‍ය සහිත උත් සම්මා සමාධිය දේශනා කරනවා. නිවැරදි වූ ප්‍රත්‍ය සහිත වූ ප්‍රත්‍ය කියන උපකාර උදව් පිහිට මොකටද සම්මා සමාධියට නිවැරදි වූ ප්‍රත්‍ය සහිත වූ සම්මා සමාධිය මම නබලාට ප්‍රකාශ කරනවා හොඳින් අහන්න ටික මහණෙනි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සමා කම්මන්ත, සමා ආජීව, සමා වායාම, සමා සති. මෙන්න මේ අංග හත පිරිවර වෙලා එනවනම් යම් අවස්ථාවක මේ අංග හතම එක සිතේ පිරිවර වෙලා එනවනම් සිතේ ඒකාග්‍රතාවයක්, සිතේ තන්පත් බවක්, සිත නොවිසිරවීමක්, අරමුණේ රැඳීමක් මහණෙනි සම්මා සමාධියයි. මේ අංග හත පිරිවර වෙලා එන්න ඕනේ. ඒ පිරිවරත් එක්ක එන්න ඕනේ. චිත්ත ඒකාග්‍රතාවය, තන්පත් බව, නොවිසරණ බව. මානිනී සම්මා සමාධියයි. මේ සඳහා සම්මා දිට්ඨිය මුලින් ඉන්නවා. දැන් අපි සීල සමාධි ප්‍රඥා කියලා ගත්තොත් ප්‍රඥාවට අයිති දෙක යන්නේ අන්තිමට. සීලෙ මුලට ආරයි. සමාධිය මැදට දාන. ප්‍රඥාව අවසානයේට දාන. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන මහණෙනි. සම්මාදිට්ඨිය මුලින් ගන්න ඕනේ. එයි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා දැනගන්නෙත් මිත්‍යාදිට්ඨිය මිත්‍යාදිට්ඨියයි කියලා දැනගන්නෙත් සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියට ආපු පුච්චලය විතරයි මේ මිත්‍යාදිට්ඨියයි. මේ සම්මාදිට්ඨියයි කියලා දැනගන්නේ සම්මාදිට්ඨිය. ඒ සඳහා පවත්වනවද යම් සිහියක් නිවැරදි සිහියක් ඒ සම්මා සතියයි. ඒ සඳහා ගන්න උත්සාහයක් උනන්දුවක් මහන්සියක් ඇද්ද ඒ සම්මා වායාමයයි. මානෙ මේ කරුණ තුන මුලින් ඉන්නවා. මේ කරුණ තුන මුලින් ඉන්නවා. සම්මාදිට්ඨිය දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා දැනගන්නෙත් මිත්‍යා දිට්ඨිය මිත්‍යා දිට්ඨිය කියලා දැනගන්නෙත් සම්මා දිට්ඨිය. මොකද්ද මිත්‍යා දිට්ඨිය? දුන්නා නම් යමක් ඒකට විපාකයක් නැහැ කියලා හිතනවා. ලෝකයේ අදත් ඉන්නවා එහෙමයි. විශාල ආකාරයෙන් විශාලට මහා දාන දෙනවා. අනේ මේ දුන්නාට ඇති වැඩක් නැහැ. ඔකට ඇති විපාකයක් නැහැ. යම් දෙයක් පූජා කරනවා. පූජා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් පූජා කරන යම් කිසි කෙනෙක්. මේකට විපාකයක් නැහැ. එහෙම දික්ටිගත ඉන්නව ලෝකෙ. ඊටාත්ම නිවැරදිව පිළිවෙතේ පිළිහිටලා ඉන්න බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හෝ මහාන බ්‍රාහ්මයන් නැහැ. ලෝකෙ එහෙමයි නැහැ. අදත් ඉන්නවා. එහෙම ගන්න අය, එහෙම දික්ටි ගන්න අය, එහෙම සිතුවිලි ඇති කරගත්ත අදත් ඉන්නවා. මහණෙනි මේ මිත්‍ය දික්කේ. මහණෙනි සම්මා දික්කේ දෙආකාරයි. සම්මාදිට්ඨිය ආකාර දෙකක් තියෙනවා. ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ආශ්‍රව සහිතයි. හැබැයි කුසල පක්ෂයේ යෙදෙන්නේ. සම්මාදිට්ඨිය නිවැරදි දැක්මක්. යහපත් දැක්මක් තියෙනවා. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. මහණෙනි කුමක්ද ආශ්‍රම සහිත සම්මාදිට්ඨිය? දුන්න දෙයට විපාකයක් තියෙනවා. එහෙම හිතන පිරිසක් ඉන්නවා. විශාල දානයක් දෙනවා විශාල දෙයක් පරිත්‍යාග කරනවා. ආ ඒකට මට මොන හරි ලැබෙයි. මේ භවේ නැත්නම් අනාගතේ හරි ඊගව භවේ හරි ලැබෙයි කියලා හිතනවා. පූජාවක් කළා නම් ඒකෙන් මට යමක් ලැබෙයි කියලා හිතනවා. හොඳින් නිවැරදිව පිළිපදින අනුගමනය කරන සිල්වත් අය ඉන්නවා, බ්‍රාහ්මණයෝ ඉන්නවා, ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා කියලා එයා හිතනවා. ඒ ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මාදිට්ඨියයි. හැබැයි ආශ්‍රව සහිතයි. මොකක්ද ආශ්‍රව කියන්නේ? එයා කාමයන්ට ඇලිලා ඉන්නවා. කාම ආශ්‍රව. කාමයන්ට ඇලිලා. කාමයේ කිව් පංචකාමයේ. රූපවලට සිත ඇලිලා. රූපරාග. ශබ්දවලට ඇලිලා සුවඳට ඇලිලා රසයට ඇලිලා පහසට ඇලිලා එයාට ආශ්‍රම තියෙනවා හැබැයි එයා කුසල පක්ෂී ඒ විපාකයක් තියෙනවා කියලා පිළිගන්නවා දුන්නා නම් යමක් ඒකට විපාකයක් තියෙනවා කියලා පිළිගන්නවා විශාල වශයෙන් මහා දානයක් දුන්නා නම් ඒකටත් විපාකයක් ඇති කියලා පිළිගන්නවා ඒතර යමක් පූජා කළා නම් ඒකට යමක් ලැබෙයි කියලා විශ්වාස කරනවා ඒක හරියි නිවැරදිව පිළිපදින හොයන්න පුළුවන් ලෝකේ නිවැරදිව පිළිපදින බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්න පුළුවන්. අපි පිළිගන්න. හරි. හැබැයි අර කාමාශ්‍රව තියෙනවා. කාමයන්ට ඇලිලා. දැන් එහෙමයි ලෝකේ ඉන්නවද? එයාට භවආශ්‍රව තියෙනවා. භවයන්ට ඇලිලා. නැවතීගව භවයක් හොඳ භවයක් ප්‍රාර්ථනා කරනවා. භවආශ්‍රව භවයටත් ඇලිලා. ditthyaශ්‍රව එයා දික්ටි වලටත් ඇලිලා. එයාට හදාන ගැන විශ්වාසයක් ඇති. වේලපත්කඩේ ගැන විශ්වාසයක් ඇති. නැකත් ගැන විශ්වාසයක් ඇති. දෙවියන් ගැන විශ්වාසයක් ඇති. අදෘශ්‍යමාන බලවේග කෙරෙත් විශ්වාසයක් ඇති. එහෙමයි ඉන්න දික්ටි ආශ්‍රම. ඒතර යාර කාමාශ්‍රවක් තියෙනවා, භවආශ්‍රමක් තියෙනවා, දික්ටි ආශ්‍රමක් තියෙනවා. අවිජ්ජාශ්‍රම. ඒ ආශ්‍රව තියෙනවා නම් අවිජ්ජාශ්‍රමක් තියෙනවා. ආශ්‍රව කියන්නේ ඇලිලා. සිත ඒවට ඇලිලා හැබැයි සමාධිය. ලෞකිකයි. මහණෙනි ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. ආශ්‍රව රහිතයි. එයා කාමයන්ට ඇලිලා නැහැ. එයා භවයන් භවයට භවයන් ප්‍රාර්ථනා කරන්නේ. එයා දික්ටි වලට ඇලිලා නැහැ. එයා දික්ටි වලට ඇලිලා නැහැ. එයාට අවිජ්ජාශ්‍රවක් නැහැ. දරකාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඛ්‍යාශ්‍රව, අවිජ්ජාශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. ওই දෙකෙන් හොඳ සම්මාදිට්ඨිය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නිවැරදි මඟ. ඒ නිවැරදි මඟ නම් ආශ්‍රව සහිත නෙමෙයි ආශ්‍රව රහිතයි. කාමයන්ට ඇලිලා නැහැ. භවෙන් භවයට භවයන් ප්‍රාර්ථනා කරන්නේ. එයා දික්කිවල එල්ලිලා නැහැ. එයා අවිද්‍යාව අයින් කරන්න අවිද්‍යාව අවසන් කරන්න එයා වෙර වඩනවා මහන්සි ගන්න හැමතෙම කරන්නේ නැහැ කියන්නේ. හැබැයි වෙර වඩනවා මහන්සි ගන්නවා එයා විද්‍යාවට එන්නේ. මේ ලෝකෝත්තර ආරියෂ්ඨාංගික මාර්ගයේ ආශ්‍රව රහිත දැන් එතකොට අපිට තියෙන්නේ මොකක්ද? වාඩි වුණේ සම්මාදිට්ඨිය. හරි. බණහඬ වාඩි වුණේ සම්මාදිට්ඨිය. නැත්තම් බණහඬ ඉන්නේ මිත්‍යාදිට්ඨිය කියන්නේ මෙහෙ ඉන්නේ බණහඬ. ගුවන් විදුලියෙන් අහන්නේ නැහැ රූපේ අර මොනවත් අහන්නේ මිත්‍යාදිට්ඨියත් අහනවද? ආ? ඔයන්නේ ආගමක අහනවද? නෑ අහන්නේ. එහෙනම් සම්මාදිට්ඨියෙන් ආවේ. ආසව තියෙනවද? කාමස තියෙනවා. ඇහෙන් රූප දැකලා ආස්වාදයක් විඳින්න කැමති. කාම ආශ්‍රව. කනෙන් මිහිරි ශබ්ද අහලා ආස්වාදයක් විඳින්න කැමති. ඒ ආශ්‍රවනේ ඇලිලානේ. නාසයෙන් හොඳ සුවඳ ආග්‍රහණය කරලා ආස්වාදයක් විඳින්න කැමති. ආශ්‍රව. දිවෙන් ප්‍රණීත ආහාර අනුභව කරලා ආස්වාදයක් විඳින්න කැමති. ආශ්‍රව. කාම ආශ්‍රව. කාම කියන්නේ කැමති කියන්නේ. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. මේ කැමැත්ත ඇලිලා නැද්ද? ආ පහස. පිළිබඳව කැමැත්තෙන් ඇලිලා නැහැ. කාමස්රය. හැබැයි සම්මාදිට්ඨිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕක චතුරාර්ය සත්‍ය ධර්මයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ප්‍රමාණවත් වෙන්නේ නෑ. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. දැන් මොකද්ද ගන්නේ? දෙකෙන් එකක් දැක්කා. සසරින් නිවනට නම් ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගන්න. ඒකට කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ධම්mවිචි සම්බොජ්ජග්ගිය. ඒක වැඩිලා. ධම්මවිචි. ඒ කියන්නේ මන අවබෝධය. ධර්මයේ පිළිබඳව නිවැරදි අවබෝධය. ධම්මවිචි සම්බොජ්ජග්ගිය. ප්‍රඥා ඉන්ද්‍රිය නුවණ වැඩිලා. ඉන්ද්‍රියක අධිපති නායකත්වය අරන් තියෙනවා. ප්‍රඥා බල එම් බල පහක් තියෙනවා ඉදිරිය ධර්ම පහක් තියෙනවා නිවනට අරගෙන යන සද්ධා වීරි සති සමාධි ප්‍රඥා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා මේ බල ධර්මයන් වැඩිලා ආශ්‍රව නැහැ දැන් එතකොට මං කියන්නේ ඔය කට්ටිය ලකුණු දාගන්න ආශ්‍රව සහිත සම්මාදිට්ඨියද තියෙන්නේ ආශ්‍රව රහිත සම්මාදිට්ඨියද තියෙන්නේ කියලා Tamanට දැන් ලකුණු කරගන්න පුළුවන්ද බැරිද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්න ඕන නම් ආශ්‍රව රහිත සම්මාදිට්ඨියට යන්න. සසර ඇවිදින්න ඕනේ නම් තවදුරට ආශ්‍රව සහිත සම්මාදිට්ඨිය ගන්න. දැන් මොකද්ද ගන්නෙ? එහෙනම් කාමයට ඇලෙන කයින් කරන්න වෙනවා. බුදුරජාණන් සයින් කරන්නේ. ආශ්‍රවකේ සර ඥානේ නේද පාන්දරයම ඉපදිවේ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi අවිජ්ජාශ්‍රව කියන සියලු ආශ්‍රවයන් ප්‍රහීන කරලා ලැබපු උතුම් වූ ඥානය ආශ්‍රවකේ සර ඥානය. හවස පූර්ව නිවාසානුස්මති ඥානෙ, මධ්‍යමයාමේ චුති උප්පති ඥානෙ, පාන්දරයාමේ ධර්මතා තුනට මොකක්ද කියන්නේ? ත්‍රිවිද්‍යා. විද්‍යා තුනක්. ඒ විද්‍යා තුනත් එක්කම තව 70ක් පහළ වුණා. ආශ්‍රවෙන් ප්‍රහීනද? එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨියද ලෝකෝත්තර සම්මාදිට්ඨියද? අපි නිවනට බණ කියන්නේ. සසරට බණ කියන්නේ. මාත්‍රකාව සසරින් නිවනට අපට ඕනෙත් ඒකමනේ. මෙච්චර කාල අවබෝධ කරගන්න බැරි වුණෙත් ඕකනේ. චතුරාර්ය සත්‍යනේ. ඒතර ඒකට මගනේ මේ කියන්නේ. පාර පෙන්වන්නේ. මාර්ගය, අරිෂ්ඨාංගික මාර්ගය. එහෙනම් ආශ්‍රම රහිත හැබැයි කවදා හරි කරන්න වෙනවා. ලෝකතර අරිෂ්ඨාංගික මාර්ගය. ඒක සම්මාදිට්ඨියද? නිවැරදිව සම්මාදිට්ඨියද? ආශ්‍රව සහිතේක සම්මාදිට්ඨියක්. හැබැයි ඒක නිවැරදිම සම්මාදිටිය නෙමෙයි. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨිය ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ධම්මවිචි සම්බොජ්ජංගය. සද්ධා වීරි සති සමාධි ප්‍රඥා වැඩිලා. ඔය පස් දෙනා තමයි නිවනට අරන් යන්නේ. ඔය පස් දෙනාගෙන් එක්කෙනෙක්වත් කියලා නිවන් දකින්න බෑ. ඔය බල ධර්ම, ඔය ඉන්ද්‍රිය ධර්ම, නායකත්වය අරගෙන බලවත් වෙලා ගිහින් නිවනින්ම තියෙනවා. හැබැයි නිවෙනින් කියලා ඒකත් යාපව වෙනවා. එහෙනම් අපිව එහා එගොඩ කරලා ඒ පස්සේ නම් මෙහි ඉවි. අපිව එගොඩ කරලා. එහෙනම් ඒ අන්නේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න ඕනේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්නේ ආශ්‍රව සහිත පුච්චලයට නෙමෙයි ආශ්‍රව එයා කාම කාමාශ්‍රව නැහැ. එයා ගෙවල් දොරවල් වලට ඇල්ලලා නැහැ, ඉඩකඩම් වලට ඇල්ලලා නැහැ. යාන වාහන වලට ඇලිලා නැහැ, මිල මුදල් වලට ඇලිලා නැහැ, රන් රිදී මුතු මැණික් වලට ඇලිලා නැහැ, අඹ දරුවන්ට ඇලිලත් නැහැ. ඥාති හිත මිත්‍රාලින්ට ඇලිලත් නැහැ. අපි කාමාශ්‍රව. ඒ පිළිබඳව ඇති වෙන සිතුවිලි, ඒවට කැමති සිතුවිලි කාමාශ්‍රව. දැන් මොකද කරන්නේ? දැන් මං කියන්නේ සුදුසු තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා. නේ? දැන් සුදුසු තැනදී සුදුසු දේ කරගන්න ඕනද නැද්ද? මේ අවස්ථාව මගේ හැරුණොත් මොකද වෙන්නේ? ඊතලේ විද්‍ය කරුවලේ වැටුණු තැන හොයන්න පුළුවන්. අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ඉන්න අපි මේ ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් ඊගාව භවයට යන්නේ කොහෙද? ආ. තිරසන් ලෝකෙට ගියොත් ආයි කවදා එනවද? තිරසන් ලෝකෙ මොනවද තියෙන්නේ? ආසාවයි තරහවයිනේ තියෙන්නේ. තිරසන් ලෝකේ ඔය දෙක නෙමෙයිද තියෙන්නේ? වේදනා සංඥා දෙකයි තියෙන්නේ. විඳිනවා හඳුනා ගන්නවා. හරි? වේදනා සංඥා දෙක එහෙනම් තිරසන් ලෝකේ ආසාවයි තරහවයි තියෙන්නේ. ආහාර වලට හොර කාගෙන ඇවිල්ලා අනිත් උන් පෙරලාගෙන ඇවිල්ලා කන්නේ. ආසාවෙන් දන්නේ. කර පොර කන්නේ තරහින් දන්නේ. තව ඒගොල්ලන්ගේ જાති එක්කෙනෙක් දැක්කොත් ඒ පලාතට එන්න දෙන්න එළවනවනේ. ආ නැද්ද? ඒ කිට්ටුවට එන්නද නැගුණා හිතේනවා ඒරියා එක. එතකොට ඒක ඒවට ඇතුළු වුණ මොකද කරන්නේ අරගොල්ල? දැන් ආසාවයි තරහවයි නෙමෙයිද තියෙන්නේ? දැන් කුසල්ද වැඩි? දැන් අකුසල්ද වැඩි? එහෙනම් මෙතන සුසු තැන. මේ ආශ්‍රව සහිත යනවද ආශ්‍රව රහිත යනවද? ආශ්‍රව සහිත ගියොත් සසර ආශ්‍රව රහිත ගියොත් එහෙනම් භව ආශ්‍රව, විත්‍ය ආශ්‍රව, වෙන කිසිම දික්තියක් ඕනේ නෑ අපිට. අපිට දෙවියන් ඕනෙත් නෑ. ආදාහක් ඕනෙත් නෑ. නැකතක් ඕනෙත් නෑ. වේලපත්කරයක් ඕනෙත් නෑ. ඕ මොනක්වත් අවශ්‍ය නෑ. ඔය දාගත්තේ ඔයාට කියන්නේ දික්ටි කියලා. දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රය කියලා බලන්න පළවෙනි සූත්‍රය දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රය ඒකේ තියෙනවා මහණෙනි මේවා තිරස්චාන ජීවිත තිරස්චාන තිරස්චාන කියන්නේ මොකක්ද ත්‍රිසංක්‍රියාවන් මේවා මේවා කිව්වම ඉතින් අපිටත් අනතුරුදායකක් තියෙනවා අපිට. අනතුරුදායකක් තියෙනවා. නමුත් සත්‍ය කියන්නේ පැහැදිලි. එයි ඒ තුලින් ආශ්‍රව ප්‍රහීන වෙනවද? දාශ්‍රව වැඩෙනවද? ආ ආශ්‍රව වැඩෙනවද? ආශ්‍රව ප්‍රහීන වෙනවද? බුදුරජාන් වහන්සේ ආශ්‍රව ප්‍රහීන කරාද? එහෙනම් ප්‍රඥාද? සම්මාදිට්ඨියද? සම්මාදිට්ඨිය. ඒතකොට ලෞකික සම්මාදිට්ඨියද ලෝකෝත්තර සම්මාදිට්ඨියද? ඒ සඳහා සිය පැවැත්වලේ සම්මා සතියයි. මිත්‍යාදිත්‍ය අයින් කරන්න සම්මාදිත්‍ය වඩන්න ගන්න වෑයම සම්මා වායාමයයි. සිහියෙන් යුක්තවයි මිත්‍යාදිත්‍ය අයින් කරන්නේ සිහියෙන් යුක්තවයි සම්මාදිට්ඨිය වඩන්නේ. ඒ සම්මා සතියයි. දැන් හරිද? කරුණ තුන එකට එනවද? මේ කරුණ තුන එකට එන්න ඕනේ. මේ ධර්මතාව තුන එකට ආවද? අ බුදුරජාන් වහන්සේ දේශනා කළා. ආයත් දේශනා කරන මානෙනි. සම්මා සංකප්ප තියෙනවා මිත්‍යා සංකප්ප තියෙනවා. වැරදි ආකාරයට කල්පනා කරනවද? ඒ මිත්‍යා සංකප්ප. මොකද්ද මිත්‍යා සංකප්ප? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. කාම විතර්ක. කල්පනා කරනවා. සමසංකප්ප. සංකප්ප කියන්නේ කල්පනා කරනවා. එහෙනම් වැරදි ආකාරයට කල්පනා කරනවා කාම විතරක. කාමයන්ම හොයනවා. රූප බලන්නම හොයනවා, මිහිරි ශබ්ද අහන්නම හොයනවා, සුවඳම හොයනවා, රසයම හොයනවා, පහසම හොයනවා. ඒ පිළිබඳව නැවත නැවත හොයනවා, නැවත නැවත හොයනවා, නැවත නැවත විතර්ක කරනවා. විතර්ක කරනවාද વિચાર කරනවා. හොයනවා, බලනවා. නැද්ද? මොන සංකප්පද? මිත්‍යා සංකප්ප. සම්මා සංකප්ප දෙආකාරයි. එකම. යම් කිසි කෙනෙක් කාම විතර්ක වෙනුවට ගන්නව නෙක්ඛම විතර්ක. නෙක්ඛම විතර්ක. ව්‍යාපාද විතර්ක වෙනුවට ගන්නවා අව්‍යාපාද මෛත්‍රිය. දැන් එහෙම ඉන්නවා. අපේ මම කාමයන් ගැන කල්පනා කළා ඇති වැඩන්නේ. මට ඇති සිතක් නැහැ කියලා ඒවයි වයින් කරලා ওই තරහා සිතුවිලියක් වැඩන්නේ මට. අපේ සිත නරක වෙන එක විතරයි. එහෙමයි ඉන්නවා ඒ වයින් කරන. හැබැයි යට ආශ්‍රව තියෙනවා. යට ආශ්‍රව තියෙනවා. ඒ ආර්ය මාර්ගයට බහැලද? නෑ. හැබැයි ආය වයින් කරන්න උත්සාහ කරනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. හිංසා විතර්ක කියන්නේ අනුන් නැසේවා වෙනසේවා කියලා එහෙම කියනවනේ. සමාජික කියනවා. ඔවුන්ට හොදක් සිද්ධ වෙන්නේ. උට එන ගහන්න ඕනේ. අපිට කරපුවාට. ආ දැන් තියෙනනේ සමාජෙම තියෙනවා. ඔව්. ඒතර හිංසා විතරක. අනුන්ට අයහපතක්ම හිතනවා පතන. ඒවා ඒ පිළිබඳව කල්පනා කිරීම සම්මා සංකප්ප නෙමෙයි මිත්‍යා සංකප්ප. එහෙනම් ඒවෙන් වෙන් වෙලා ඉන්නවා සමහර අය. හැබැයි සිත ඉහළට අරන්නේ. සිතත් එක්ක තර්ක කළා. සිතත් එක්ක ප්‍රශ්න කරලා ඒව අයින් කරගන්න. යම් තර්කයක්, යම් විතර්කයක්, යම් අර්පණාවක් ඉහළට ඔසවලා ගන්නවා. ඒවෙන් අයින් කරව. ඒ මහණෙනි ලෝකෝත්තර සම්මා සංකප්පේ. එයාට ආශ්‍රම එයා කාමයන්ට ඇලිලා නැහැ. එයා භවයන්ට ඇලිලා නැහැ. එයා දික්ටි වලට ඇලිලා නැහැ. ඒ පිටමද කල්පනා කරන්නේ. එහෙනම් සම්මා සංකප්පේ තියෙනවද ආකාර දෙකක්? ලෞකික සම්මා සංකප්පයක් තියෙනවා ආශ්‍රව සහිත. ලෝකෝත්තර සම්මා සංකප්පයක් තියෙනවා ආශ්‍රව රහිත. මොකද්ද ගන්න? කල්පනා කරන්නේ මොන පැත්තටද? නෑ කාම විතර්ක සාමුලින් අවසන්. ව්‍යාපාද විතර්ක සාමුලින්ම අවසන්. හිංසා විතර්ක සාමුලින්ම අවසන් කරනවා. එන්න දෙන්නෙම නෑ සිතට. එනේන සෑම අවස්ථාවකම සිතින් අයින් කරනවා. ඒ නිවැරදි සීයෙන් ඒ සම්මා සතියයි. ඒ සඳහා ගන්න වෑයම සමවායාමයි. ඒ නිවැරදි දැක්ම සම්මාදිට්ඨියයි. දැන් හරියට මාර්ගයට බුදුරජාණන් වහන්සේ දාන මාර්ගය. හරි. ඒතකොට ලෞකික මාර්ගයක් පෙන්වනවා. යන්න ඕන නම් සසර යන්න ඕන නම් මේ මාර්ගය යන්න. ආශ්‍රව ප්‍රහීන කරගෙන ගියොත් සසරින් එතර වෙනවා. ආශ්‍රවත් එක්ක යනවා නම් දැන් අපි මෙච්චර කාලයක් ආවේ මොනවා හින්දාද? ආශ්‍රව ප්‍රහීන කරා නම් පෙර භවයේ මේ භවයට එනවද? එහෙනම් පෙර භවයෙන් මේ භවයටත් ආවේ ආශ්‍රවත් එක්කම නේද? ආශ්‍රක්‍ය ශරණාණි අපි ඉපදුවද? නැහැ. බුදුරජාණන් වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂයක් පුරාම ආශ්‍රවත් එක්ක නෙමෙයිද සටන් කරේ. අවසානයේ උපදවාගත්තේ සියලු ආශ්‍රයයන් ශේ කරලා ලබන උතුම් නුවණ නෙමෙයි. ආශ්‍රක්‍ය ශරණාණි. සියලු ආශ්‍රයන් ශේ අවසන්. ඒ නුවණ උපදවාගත්තේ ඥාණි උපදවාගත්තා. එහෙනම් අපිත් උපදවා ගන්නම ඕනේද? මොකටද? දුක් වලින් මිදෙන්න. සසරෙන් නිවනට. ආයි දේශනා කරනවා. එහෙනම් ඒ සඳහා පිරිවර තුනයි. සම්මා සංකල්පයට පිරිවර තුනයි. නිවැරදිව සිහිය, තොර හොඳ සිහියෙන් යුක්තවයි මිත්‍යා සංකල්පය දුරු කරන්නේ. හොඳ සිහියෙන් යුක්තවයි සම්මා සංකල්පය වඩන්නේ. ඒ සම්මා සතියයි. ඒ සඳහා ගන්න වෑයම සම්මා වායාමයයි. ඒ නිවැරදි දැක්ම ආශ්‍රව සහිතද ආශ්‍රව රහිතද කියලා නිවැරදි දැක්ම ඒ දර්ශනය සමදිට්ඨියයි. පැහැදිලිද කියන එක? ගැඹුරු ටිකක්. පැහැදිලිනේ තේරෙනවනේ. ආයි දේශනා කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි. සම්මා වාචා. මිත්‍යා වාචා කියලා දෙකයි. තියෙනවද දෙකක්? මිත්‍යා වාචා බොරු කියනවා. කේලම් කියනවා. පරස වචන කියනවා. වැඩකට නැති හිස් වචන කතා කරනවා. වචී කර්ම. අකුසල. තියෙනවනේ. ඔව්. සම්මා වාචා දෙආකාරයි. මානේ සම්මා වාචා දෙආකාරයි. ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මා වාචාවක් තියෙනවා. ආශ්‍රව සහිතයි කුසල පක්ෂයේ යෙදෙන. ඒ කියන්නේ එයාට කාමාශ්‍රව තියෙනවා. භවආශ්‍රවක් තියෙනවා. ditthි ආශ්‍රවක් තියෙනවා එයාට. හැබැයි එයා බොරු කියන්නේ නැහැ. එයා බොරු කියන්නේ. එයා කේලම් කියන්නේත් නෑ. එයා නරක වචන කතා කරන්නේත් නෑ. එයා වැඩ කර නැති දේවල් කතා කරන්නේත් නෑ. හැබැයි ආශ්‍රව ප්‍රහීන කළා නෑ. ඉන්නවද එහෙමයි? කාමයන්ට ඇලෙනවා. කාමයන් හොයනවා. කාම විතර්ක තියෙනවා. ත්‍රියා භවයන් පිළිබඳව හොඳ භවයක් හොයනවා. හොඳ භවයක් පතනවා. භවආශ්‍රය. එයා දික්ටි වලත් එල්ලිලා ඉන්නවා. මේ පිළිබඳව දන්නේ නැහැ විශ්වාසිකුත් තියෙනවා. හැබැයි වෙන වෙන දේවල් පස්සෙත් යනවා. නේද? මොන හරි දෙයක් වුණත් ඕක මොකක් හරි කවුරු හරි ගුරුකමක් කරලා දන්නේ නැහැ. නේද? එහෙමත් හිතනවා. නේ? මොන හරි වෙලා තියෙන අපිට මේ විදිහට එන්නේ කරදර කරදර කරදර කියලා. එහෙම හිතනවනේ. දැන් ඒවෙන් ලැබිච්ච යහපතක් තියෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කළ සූත්‍රයක් තියෙනවා ඔය පිරිත් පොතේ. මහා සමය සූත්‍රය කියලා සූත්‍රයක්. අහලා තියෙනවා. ওই සූත්‍රයේ gedara යම් කෙනෙක් gedara සත්‍යයනා කරනවාද? පොඩි වෙන කිසි කෙනෙකුට කරන්න බෑ. හෝනියමක් කරන්න මිනිහලු ජීවන් කළාගෙන මොනවාක් කරන්න බෑ. ඒවෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ තරම් ඊටාම ශ්‍රේෂ්ඨ වටින සූත්‍රයක් තමයි මහා සමය සූත්‍රය. ওই සූත්‍රය දේශනා කරන වෙලාවේ මුළු විශ්වයේ ඉන්න විශාල පිරිසක් උඩට සහභාගී වුණා. කපිලවස්තුවේ මාරයත් ආවා. සියලුම දෙනා අවතන්ට. ශ්‍රේෂ්ඨ සූත්‍රය මහ සමය සූත්‍රය සජ්ජායන කරන නිවසේ කිසි කෙනෙකුට පොඩි විනියක් පොඩි විනියක් වුණියමක් මොන දෙයක්වත් කරන්න බෑ. මේ කිසි දෙයක් වෙන්නේ. ඒක එහෙනම් ඒක අපි බය වෙන්නේ. මොකටද බය වෙන්නේ? අපේ ආරක්ෂාවට දීලා තියෙන. එහෙනම් නිවැරදි. ඒක වචනේ එතකොට අපි පාවිච්චි කරනවා. තොර ආශ්‍රව සහිත සම්මා වාචා තියෙනවා. ආශ්‍රව රහිත සම්මා වාචාක් තියෙනවා. ආශ්‍රව සහිතයි. ඒතර බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුෂ වචන කියන්නේ නැහැ, වැඩකට නැති හිස් වචනය කතා කරන්නේ. හැබැයි යාට ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව එයාට වෙනවා. නේ. එයා ආර්ය මාර්ගයට බැස්සා. ඒ මොකද? එයා විදර්ශනා භාවනා කරනවා. ඇයි මේ විදර්ශනා භාවනාව මේ තරම් ශ්‍රේෂ්ඨයි කියන්නේ? ඒක ලස්සනට කියන තථාගතයන් වහන්සේ. මහණෙනි මේ ලෝකේ පුජ්‍යලෙක් සාමාන්‍ය පුජ්‍යලයන් 100 දෙනෙකුට වඩා එක සිල්වත් පුජ්‍යලයකට දෙන දානය ආනිසංස වැඩි. ඒ සිල්වත් පුජ්‍යලයන් 100 දෙනෙකුට වඩා එක සෝවාන් පුජ්‍යලයකට දෙන දානය ආනිසංස වැඩි. ඒ සෝවාන් පුජ්‍යලයන් සිය දෙනෙකුට වඩා ඒක සක්‍රදාගාමි පුජ්‍යලයකට දෙන දාන ආනිසංස වැඩි. ඒ සක්‍රදාගාමි පුජ්‍යලයන් සිය දෙනෙකුට වඩා ඒක අනාගාමි පුජ්‍යලයකට දෙන දාන ආනිසංස වැඩි. ඒ අනාගාමි පුජ්‍යලයන් සිය දෙනෙකුට වඩා ඒක රහතන් වහන්සේ නමකට දෙන දාන ආනිසංස වැඩි. රහතන් වහන්සේලා සිය නමකට වඩා ඒක බුදුවරයන් වහන්සේ කෙනෙකුට දෙන දාන ආනිසංස වැඩි. ඊටත් වඩා ආනිසංස වැඩි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දාන ආනිසංස මහණෙනි ඊටත් වඩා ආනිසංස වැඩි පංචශීලය ආරක්ෂා කරනවා. හා ඊටත් වඩා ආනිසංස වෙන්නේ. ඊටත් වඩා ආනිසංස වෙද්දි තියෙනවා ඊටත් නැහැ ඊට ඉස්සෙල්ලා තියෙනවා ඊට ඉස්සෙල්ලා තියෙනවා යමෙක් සතර දිග්භාගයෙන් වඩින භික්ෂුන් වහන්සේලාට විහාරයක් හදලා පූජා කරනවා නම් ඊටත් වඩා ආනිසංස වැඩි. ඊටත් වඩා ආනිසංස වැඩි පන්සල් රකින්නවා. ඊටත් වඩා ආනිසංස වැඩි මලක් අතට අරන් ඉඳින තරම් කාලයක් මෛත්‍රී සහගත සිත වඩනවා. මලක් අතට අරන් ඉබින් ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් මෙත් සිත වඩනවා නම් ඊටත් වඩා අනිසංස වෙඩි. ආයි කියනවා මොහොතක් විදර්ශනා භාවනා වඩනවා නම් ඔය සියල්ලටම වඩා අනිසංස වෙඩි. රුපියලක් පැති දමන්නේ නැහැ. විදර්ශනා භාවනාවල යදමන්නේ නැහැ. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි විදර්ශනා ප්‍රඥාව ආර්ය මාර්ගය කියන්නේ මොකද්ද? විදර්ශනා ප්‍රඥාව. ඒතකොට ආශ්‍රව සහිත සම්මා වාචා තියෙනවා ආශ්‍රව රහිත සම්මා වාචා තියෙනවා. හැබැයි මේ ධර්මයට මේ ධර්මතාවය වඩන්නත් එයා නිවැරදි සිහියක් පැවැත්වුවේ. එයි මේ මිත්‍යා වාචා කියලා දැනගන්නේ මේ සම්මා වාචා කියලා දැනගන්නේ හොඳ සිහියෙන්. ඒ මිත්‍යා වාචා දුරු කරන්නත් සම්මා වාචා වඩන්නත් ගන්න උත්සාහය සමවායාමයයි. ඒතර මිත්‍යා වාචා කියලා දැනගත්තා දැකගත්තා හරියටම සම්මා වාචා කියලා දැනගත්තා දැකගත්තා හරියටම ඒ සම්මාදිට්ඨියයි. එහෙනම් මේ ලෞකික ලෝකෝත්තර මාර්ගය. ඒකේ තියෙන දෙකක් සම්මා වාචා. දැන් මොකක්ද හොඳ එක? හොඳ එක ගන්නවද ඊට වඩා ටිකක් අඩුවෙන් තියෙන එක ගන්නවද මොකද්ද ගන්න කැමැති මොකක් ගන්න හොඳ එක ගන්න ඕනේ ඒකනේ කැමැති කවුරු කොහේ ගියත් යන්නේ හොඳ එකක් ගන්නනේ නේ එහෙනම් මේ ධර්මතාවෙත් අපි ගන්න ඕනේ මොකයි හොඳ ඒක ආශ්‍රව සහිත එක ගන්නවද අනේ ඒක සම්මවාචා ආශ්‍රව සහිතයි හැබැයි යට කාමාශ්‍රව භවආශ්‍රව ditthි ආශ්‍රව තියෙනවා එහෙනම් ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාවාචාතිය. එහෙනම් අපි දුරු කරන්න ඕනේ මොකක්ද? කාමයන්ට ඇලෙන එක දුරු කරන්න, භවයන්ට ඇලෙන එක දුරු කරන්න, දික්ටි වලට ඇලෙන එක දුරු කරන්න. ඒතකොට විද්‍යාවට එනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ට්‍යාශ්‍රව නැත්නම් යට අවිජ්ජාශ්‍රවත් නැහැ. ඔය තියෙන තාක්කල් තමයි විද්‍යාශ්‍රවය. ආයි දේශනා කරනවා මහණෙනි. මිත්‍යා කම්මන්ත සම්මා කම්මන්ත කියලා දෙකයි. මිත්‍යා කම්මන්ත වැරදි කර්මාන්තයක් තියෙනවා. සත්තු මරණ හොරකම් කරන වැරදි කාම සේවනයක් කරනවා. මහණෙනි මේ මිත්‍යා කම්මන්තයයි. සම්මා කම්මන්තයක් තියෙනවා. එයා සත්තු මරන්නෙත් නෑ, හොරකම් කරන්නෙත් නෑ, වැරදි කාම සේවනයක් කරන්නෙත් නෑ. හැබැයි යට ආශ්‍රව තියෙනවා. ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මා කම්මන්තයක් තියෙනවා. ආශ්‍රව රහිත ලෝකෝත්තර පක්ෂයේ යෙදෙන සම්මා කම්මන්තයක් තියෙනවා. දැන් එයා සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනයෙන් කරන්නේ නැහැ. එයාට ආශ්‍රව තියෙනවද? ආශ්‍රව තියෙනවා. එහෙනම් අපි කුසල පක්ෂය දෙනවා එයා. එයි ප්‍රාණඝාතයෙන් වැළකීලා, දත්තාදානයෙන් වැළකීලා, කාමීච්ඡාචාරයෙන් වැළකීලා. ඒතර එයා නිවැරදි කර්මාන්තයක් කරන්නේ ජීවත් වීම සඳහා. හැබැයි ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව තියෙනවා. මහණෙනි ලෝකෝත්තර ඒතර ආශ්‍රව රහිත සම්මාකම්මන්තයක් තියෙනවා. ආශ්‍රව නැහැ. එයා නිවැරදිව ආර්ය මාර්ගයට බැහැලා ඉන්නේ. ලෝකෝත්තර ආර්ය මාර්ගයට බැහැලා ඉන්නේ. නිවැරදි ආර්ය මාර්ගයට බැහැලා ඉන්නේ. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාකම්මන්තයක්. දැන් තියෙන්නේ මොකක්ද? දව කට්ටියත් මම දන්නවා නිවැරදි කර්මාන්තයක් කරනවා. හරි. අපි දන්න වැරදි කර්මාන්ත කරන්නයි බනහන් දෙන්නේ. හැබැයි ආශ්‍රම එහෙනම් ලෞකික සමාකම්මන්තයද තියෙන්නේ ලෝකෝත්තර සමාකම්මන්ත. ආශ්‍රව සහිත එකක්ද ආශ්‍රව රහිත එකක්ද? ප්‍රහීන කරන්න ඕනේ නැත්. කවද? පුළුවන් තරම් ඉක්මනට. පුළුවන් තරම් ඉක්මනට කරගන්න ඕනේ. හැබැයි ඉක්මනට කරගන්න මේක දකින්න ඕනනේ. ඔව් මේ සිත දූෂ්‍ය වෙන ආකාරය සිත අපිරිසිදු වෙන ආකාරය සිත කිලිට වෙන ආකාරය දකින්නවද එයාට පුළුවන් මේක කරගන්න නොදකින්න තාක්කල් බෑ ඒක තමයි සම්මාදිට්ඨිය මුලට ගත්තේ සම්මාදිට්ඨියෙන් තමයි දකින්නේ දිට්ඨි කියන්නේ දකිනවා සම්මාදිට්ඨි නිවැරදිව දකිනවා ආජීවයක් තියෙනවා සමාජීව මිත්‍යාජීව කියලා දෙකයි ලාභ සත්කාර ගරු නම් ගුණාම කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු ජීවත් වෙනවා ඉන්නවද නැහැ? ලාභ සත්කාර, ගරු නම්බුනාම ඉල්ලලා ගන්න. සහතිකේ. ගරු නම්බුනා. ඒව නොදුන්නත් අමනාපත් වෙනවා. කීර්ති ප්‍රශංසා දැන් මේවා මොනවද? මිත්‍යා ජීව. වැරදි දිවි පැවැත්ම. සම්මා ජීව දෙයක්කාරයි. ආශ්‍රව සහිත සම්මා ජීවයක් තියෙනවා. ආශ්‍රව සහිත සමාජීවයක් තියෙනවා. ආශ්‍රව සහිතයි. ඒතොර ලාභ සත්කාර ගරුණම්බුණාම කීර්ති ප්‍රශංසා යා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහම මට වැඩක් නෑ ඕවෙන් ඇති වැඩක් මොකද්ද වගේ. මරුණාම ගෙනියන්න පුළුවන් දෝ. දැන් අපි ප්‍රතික්ෂේප කරන්න යනවා. ලාභ සත්කාර ගරුණම්බුණාම කීර්ති ප්‍රශංසා. හැබැයි අට ආශ්‍රව එයා කාමයන්ට ඇලිලා. එයා භවයන්ට ඇලිලා. එයා දික්ටි වලට ඇලිලා. එහෙනම් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව යාට තියෙනවා. ආශ්‍රව සහිතයි හැබැයි කුසල පක්ෂයේදී. එයා ලාභ සත්කාර නැමැටි පව. ගරුණම්බුණා කීර්ති ප්‍රශංසා එයා බලාපොරොත්තු නේ. ආර්ය මාර්ගයට බැස්සා. ආශ්‍රව නැහැ. එයාට කාමාශ්‍රවත් නැහැ, භවආශ්‍රවත් නැහැ, ditthිආශ්‍රවත් නැහැ, අවිද්‍යාශ්‍රවත් නැහැ. ආශ්‍රව රහිත ලෝකෝත්තර සමාජීවයක් තියෙනවා. දැන් මොකද්ද ගන්නෙ? ලෞකික වන්න ලෞකික ආශ්‍රව සහිත එක දැන් මෙච්චර කාලයක් අරගෙන නේ ආවේ ඔබ. ආශ්‍රව සහිතවනේ ආවේ. ඒතර සම්මාදිට්ඨියත් ආශ්‍රව සහිත ආවා අපි. සම්මා සංකප්පයත් ආශ්‍රව සහිතයි ආවේ. සම්මා වාචත් ආශ්‍රව සහිත ආවේ. සම්මා කම්මන්තයත් ආශ්‍රව සහිත ආවේ. දැන් සමාජීව දැන් එතකොට මේක අයින් කරන්න ඕනේද ආශ්‍රව සහිතද ආශ්‍රම රහිතද ආශ්‍රව රහිත නම් නිවන ආශ්‍රව සහිත නම් ආශ්‍රයයෙන් යුක්ත නම් සසර දැන් මොකද්ද ගන්නේ හොඳ එක ගන්නවා ඊට වඩා ටිකක් අඩුවෙන් තියෙන එක ගන්න සමහර අය අඩුවටත් තියෙනනේ සමහර අය හොඳ එකත් දැන් වටින්නේ මොකද්ද හොඳ එක වටිනවනේ ලෝකෝත්තර සමාජීවය. අන්නේ ආයතවල එයා නිරන්තරයෙන් ආර්ය මාර්ගයට බැහැලා තියෙන්නේ. ආර්ය මාර්ගයට බැස්සනම් එයා එයාගේ අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ධම්ම විචි සම්බොච්චංගේ වැඩෙනවා. ඒ වැඩෙනවද? එතකොට ආශ්‍රව රහිතයි. ඒ ආශ්‍රව නුවණින් කල්පනා කරලා හොඳ සිහියෙන් යුක්තවයි ඉන්නේ. ඒ සඳහා ගන්න වෑයම සම්මා වායාමයේ නිවැරදි වෑ දකිනවා. ඒ සම්මා දිට්ඨියයි. නෑ ඒකර මේ කරුණු පහ අර කරුණු තුන මුලට අරගෙන මේ කරුණු පහ සම්පූර්ණ කරන්න බැරිද? පුළුවන්ද බැරිද? දැන් මාර්ගය හරියද? මානේ සම්මා දිට්ඨිය තියෙනවනේ යම් කිසි කෙනෙකුට එයාගේ මිත්‍යා දිට්ඨිය දිරනවා. ඒතර සම්මා සංකප්පය තියෙනවනම් එයාගේ මිත්‍යා සංකප්පය දිරනවා. එයාට නිවැරදි සම්මා වාචා තියෙනවනම් එයාගේ මිත්‍යා වාචා දිරනවා. ඒ නිවැරදිව තියෙනවා නම් එයාට කුසල පක්ෂය වැඩෙනවා. අකුසල පක්ෂය දුර්වල වෙනවා. හැබැයි නිවැරදිව. එතකොට ආශ්‍රව කියන්නේ අකුසල පක්ෂේ ආශ්‍රව රහිත නම් ලෝකෝත්තරය. එහෙනම් සමා ආචීවි සමකම්මන්තේ තියෙනවා නම් මිත්‍යා කම්මන්තේ. ඒතර දිරනවා. ඒ සඳහා මේ මිත්‍යා කම්මන්තේ නිසා මෙච්චර කාලයක් වැඩිච්ච අකුසල් ඒවත් අවසන් වෙනවා. සමාජීවයට ආවනම් මිත්‍යා ජීවය දුර වෙනවා. මිත්‍යා ආජීවය නිසා මෙච්චර කාලයක් අකුසල් වැඩුණා නම් ඒ අකුසලුත් එයින් වෙනවා. එහෙනම් මිත්‍යා සති නෑ සම්මා සති. මිත්‍යා වායාම නෑ සම්මා වායාම. මිත්‍යා දිට්ඨි නෑ සම්මා දිට්ඨි. දැන් හරිද? දැන් ඒතකොට ලෞකික පක්ෂද වඩන්නේ ලෝකෝත්තර පක්ෂනේ. මේ තමයි නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයක්. ආර්ය සත්‍යයක්. මේක වෙනස් කරන්න බෑ. මොකද දුකයි දුකට හේතුවයි ලෝකේ හැමදාම තියෙනවා. ඒ හේතු නිරෝධයයි ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි විවෘත කරන්නේ බුදුරෙක්. ඒකට තමයි කල්ප ගානකට පස්සේ බුදුරෙක් පහළ වෙලා ඒ සියලු දුක් වලින් මිදීම, ඒ කියන්නේ නිවන හා ඒකට නිවැරදි මඟ දේශනා කරන්නේ බුදුවරේ බුදුරජාන් වහන්සේ නමක්. දුකයි දුකට හේතුව ලෝකේ හැමදාම තියෙනවා. දැන් බැලුවත් දුකයි දුකට හේතුවයි තියෙනවා. දැන් අපි හේතු අයින් කරේ නෑ. ඒතර හේතු අයින් කරන පිළිවෙත කවුද කියලා දුන්නේ? මග කියලා දුන්නේ කවුද? බුදුරජාන් වහන්සේ. එහෙනම් දුකයි දුකට හේතුවයි ලෝකේ හැමදාම තියෙනවා. අන්න හේතු අයින් කරන පිළිවෙත කිව්වා. ඒකට මාර්ගය කිව්වා. ඒ හේතු නිරෝධයේ නිවනයි නිවනට යන මගයි කිව්වා. එහෙනම් අපි ඒ මග යනවද? එහෙම නැත්නම් මෙච්චර කාලයක් හදාගෙන ආපු හේතු ටික අරගෙන ආශ්‍රවත් එක්ක යනවද? ගියොත් දුකයි. දැන් තේරිලා තියෙන දුක කියන එක සත්‍යයක් කියලා. ඒකට ඇලෙන එක තෘෂ්ණාව ඒක හේතුවක් කියලා දන්නේ. මේ හේතුයෙන් තමයි මේක හදන්නේ කියලා. එතකොට දැන් ආශ්‍රව අයින් කරන්න ඕනේ නේද? ආශ්‍රව කියන්නේ තණ්හාවම තමයි. ඒක පැත්තකින් මේ විස්තර කළාට ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. චන්දරාගය, නන්දිරාගය, ආශ්‍රව, තණ්හාව එකම අර්ථය එන්නේ. අපි ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලිද කියපේ? මද 100න් ඉන්න ඕනේද නැද්ද? මේ සමාසතියේ. උත්සාහ කරන්න ඕනේද නැද්ද? මේ සමා වායාමයේ. නිවැරදිව දකින්න. සමාධිතිය. හොඳයි. අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදි චිරන් රක්කන්තු මං පරන්ති Thank you.